ශාස්ත්‍රා ශාසනාව පවත්වන දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස උදල් ඇත්තවන්නේ දැන් මේ මාස්කලා පිළිස්සෝ මේ ඉහිත ගුණ මොන ආකාරයෙන් වෙනවද කියන්නේ අපි ඒකත් තමයි ඉදිරියට යන්නේ කියන්න ඕනේ සංගාමේ ඒවත් කියනවා නම් මේවා අපිරිසිදු ශක්තිය මොනවද බුදුහාමුදුරු කළා කියලා දැදුවොත් මේ සාමාන්‍ය ප්‍රමාණිකෝල හරියට ඉන්ජින් එකක් අල්තරන් පරිතරන වගේ හොඳ ගාන්තරවා ලෝකෙත් එක්ක ලෝකේ දීවි ශක්තිය එක්ක මොන සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙලා ඒක ලෝකෙ නිදෙන්නේ ඉන්නවා නේද මේවත් ඇදෙන්නේ කොහොමද දැන් ඇදෙන්නේ කොහොමද කියලා මේකෙන්ද ඉගෙන ගන්න. ඉතින් ඉන්නවා ඒ ඕන කොල්ලේවා මුචිතේ සමන්දව දෙක ඕන කොල්ලේ දෙලිට ගන්න උනහොත් එන්න මෙහෙම කරපුවාම මේක හරියයි. ඒක ලෝකෙම ඉගෙන ගන්න දේවල් නේද? අනිත් වැඩ වලට කියන්නේ ළමයි යම් කර්මාන්තයක් දුරු වෙනවා. ඊට පස්සේ අනන්ත වෙනම දේවල් ඒ ගැනීම ධර්ම හදා ගන්නවා බුදුහාමුදුරුවෝ මේ දෙකේ පාවිච්චි කරනවා. ඉතින් මේ අධ්‍යාපනය තමයි මේ අපට ලැබෙන්නේ. උන්වහන්සේ දුන්නේ. ඒක බෞද්ධ වශයෙන් අපේ මේ වැරදි මතක් බුද්ධිමත් කර සත්‍ය අයින්ද ඒ ලෝකේ දැනගත්තාම කිසි කල්පනාවක් ගැටෙන්න පුළුවන්. ඒ කලබලුනේ තියෙන දිනේ ලෝකෙන් යදෙන කොයි පැත්තකින් කියලා ඉන්න ඉතින් ඒක නම් තමයි කලබලුනේ ඒ කලබලේ තමයි අපිට දුකට හේතුව ඒ කොහොමද කියනකොට අන්තර දුක් විඳින ජීවත් වෙන දුක් විඳින ජීවත් වෙන පිටක් මේක ලයින් වෙනවා අපි ජීවත් වෙන්නේ මොකටද? අපිට අර වේදනාව ඇති වෙන වේදනාවක් කියලා තමයි විතරක් අපි මේ ආහාර ගන්නවා. ඉතින් මේක හැදිලා නැත්නම් ඔහේ යම් යම් වේදනා දිදී ඔහේ පවතින. අවදින කාලෙ කොච්චර කොයි විදියට පවතිනද අපිට දැනීමක් හම්බ වෙනවා. ඒක ඉතින් විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕනේ. අනිත් කොටස අපි දන්නේ නැත්නම් අපි දන්නේ. මේ දැන්නේ අපි මේ කියන උත්සාහය මොකද්ද කියලා හුඟට එදන්නේ බැහැලා දැන්නේ ඒ උත්සන්න වේදනාවක් ලොකිතර දැන් අපි ගත උත්සාහය. ඒක මොකද නැහැ. දැන් ඉතින් අදහසක් ආවම ඒ අදහසෙන් අපට වේදනාවක් මතකද අදහසෙන් කියන කියන්නේම හිතේ එක්තරා මත්තමක්. මේ මත්තමටයි රත් වීම ඇති වෙනවා යක්. කරේ අදහස අත්තේ තියෙනවා කාම සත්‍යය හැම වෙලේ. හැම අදහසක් අත්තම කාම සත්‍යයක්. මේ කාම සත්‍යය කියන්නේ මොකද්ද? හැම වෙලෙම ඒ ගත්ත අදහස අත්හරින්න බැරි එල්ලීලා දෙනවා. තවසම් මේ කාම. අදහසේ එල්ලීලා. ඒ අදහසේ ඉන්නකම ගලවන්න බෑ අපි ඉන්නවනේ. ඒ පිටේ තියෙන ශක්තියෙන් ඒක පටන් ගත්තාම නවතින්න තෝරන්නේ. අපි කියනවා ඔබට අදහසක් මගේ ඉතේ තියෙනවා. කොහොම හරි කරගන්න. ඉතින් මොකද්ද කියන්නේ? මගේ සතිය වේදනාවක් තියෙනවා කොහොම හරි ඒක නැති කරගන්න ඕනේ කියන වචනේ තමයි අර අපි අදහස වලින් කතා කරන්නේ. අදහසේ ඉඳලා ඉන්නේ අපි යන්නේ අ ලෝකේ තෝරන අදහස් අපට අවශ්‍ය අදහස් ඒවා නැතුවම බැරි අදහස් අපි ඒවා වර්ධ කරගෙන එක ප්‍රවත් වටිනාකම මේ හත්කන්ගෙම තියෙන්නේ මොකද්ද? අපේ උපන් වේදනාවක් අපේ කර්මයට අනුව දැන් ඔතෙන් හේතු වෙන කර්ම. කර්මයට අනුව උපන් වේදනාවක්. මෙන්න පිළිගන්න ගන්න ඉතින් අපි වෙලාකට ලෝකෙ තියෙන යම් යම් එකක් තමයි කියදෙන්නේ. ඒකට මේක කර්මේ ගාව ගන්න ඕනේ කියන්නේ. ඒකට විශේෂ ලක්ෂණ සාක්ෂිය. ඒ මොකද්ද? එක එක අදහස් ගන්න. එක එක පුද්ගලයන්. එන්නේ ගතිය. රැඳී ගන්න ගතිය. එක විදිහකට නෑ. එක විදිහකට පවතී. තවද දැන් එකම අදහසක් එකම නිමිත්ත ඇරෙයිගත් අදහස තුළද කරුණා. ඒක මෙතන කර්මයේ අකුසල කර්මයේ කියන්නේ. අකුසල කර්මයේ කියන්නේ අර අදහස දිගින් දිගට යනම නවත්ත ගන්න බැරුව. ඒ දෙලේ එන්නලා. ගන්න ගන්න බැරුව යම් තාක්කල් පවතිනවා නම් අන්න ඒ පවතින කාලය තුල විඳින්නේ දුක. මේ දුක් විඳින කාලය අකුසල කර්මයේ කාලය. ඒක ඔය රහත් ඉගෙනගත්තම පුළුවන් අකුසල කර්ම වලින් නිරුද්ධ. ඒ කොහොමද නිදෙන්නේ? මේ මේ වෙලාවට මේ බුද්ධයා තනි තනියේ යම් යම් අදහස් අරගෙන මේ නිදෝන දෙයි. නිදෝන කියන්නේ එතනද කුසලයක් ගන්න. කුසල කුසල දෙවියන් වහන්සේ ලබන තැනත්ත දීනතං කුසලයයි ලබන තැනත්ත නැති වූ ධන කුසලයි අන්න මේ විදිහට බුදුහාමුදුරු බොහෝම අරල විදිහට ඒවා වෙන් කරලා කොටස් කරලා දීලා තියෙනවා දැන් මොන ආදාහයෙන් කළුවා ලබන ආදාහයක් තමයි එතන තියෙන්නේ පතග්ජන සිතේ ලබන අදහසක් නැති අවස්ථාවක් නැහැ මේ අදහස්වල. නමුත් ඒක තමයි තමයි මේක සමාධිය දැනීමේ වෙනස් කළා හොඳට පාවිච්චි කරන්න හදාගන්න. ඒක මේ ලෝකේ තියෙන හැම දෙයකම එකක්. ඒක ඇල්ලගත්ත අමන් දෙවුණු විදිහේ එක හදාගන්න ඕනේ. කොල්ලෝනේ ගත්තත් උඩට දාන්න සීයේ විදිහට දාන්න බෑ දෙකට නවලා දාන්න. ඒ හදාගෙන ඉවත් පැති ගන්න. අපට ඥානවන්තයෝ වගේ දැනි අදහස ප්‍රයෝජනවත් විදිහට හදලා පාවිච්චි කරන්න යති. මේ ඉගෙන ගන්න මේ බෞද්ධ වශයෙන් වෙනදන් උටයි. ඒක අදහනක් දැනෙන්නේ විදිහට දැයි යම් කිසි කෙනෙකුට නව මේ ආහාර වේල නැතු එයාට අදහසක් දෙනෝ එකක් ගන්න දැන් එකක් කරගන්න ඕන දැන් කොහොම හරි මේ බලිගුන්න නැති කරන්න දැන් එකක් කරගන්න ඕන එතකොට මේ කුජලයාගේ බඩගින්නේ නැති වෙච්ච වේදනාවයි ඊට පිට ඒ බඩගින්න අරමුණු කරගෙන කෑම සෙවීම සඳහා ගත්ත අදහසයි දුක්කකින් මේ මනසට අපේම ඒ ගණන් තොරේ දෙපැත්තකින් යන්නේ අර දිගින් දෙන තොරේ රිදුන් දෙන දැටි දෙකේ ඔය දෙකේම රිදුන ආ සාමාන්‍ය රහතන් වහන්සේලා වගේ නෙවෙයි ඊට අනුව පතන්ජනයන්ගේ අ නිසිමකට ලැබිච්ච පතන්ජන ජීවිතයේ ඒ පැත්තට හරවනකොට එයාට පුළුවන් වෙනවා අර ආහාරය නැතිකම නිසා ඒ කාගින්න විශේෂ වේදනාව ඒ වගේම ඒක සපයා ගන්න ඒ කාර්යකම් කරන්න. සිතේ ඇති වුණා වූ මානසික අධ්‍යාත්මයේ වේදන මේ දෙකම දිහා යම් කිසිලේ මේ බඩගින්න වල දැනෙනවා. මේ කාරණා පිළිබඳව තේරුම් ගත්ත පුද්ගලයාට වේදනා දෙකක් වෙනවා. ඒ වේදනා දෙකෙන් එකක් අ ප්‍රබහමයටයි දෙකක් වෙනවා ඒක ප්‍රබහම ජීවිතේ නිසා උපන් වරද නිසා ඒවෙන් පිටෙන්නේ කියන එකයි බුදුහාමුදුරුවෝ ඒ උපදිච්ච වරද නිසා වෙච්ච වැඩ අත්තමන ජීවිතේන උපන් වරද නිසා අපට මෙලින් ඉඳියදී මේ විලින් සිද්ධ වෙලා ඉන්නේ උපන් වරද නිසා ගන්නේ කන්නේ ලෝකෙට ඇතුළුනේ ඒ කර්ම ශක්තිය ඇදිලා ඒක ඉස්සරහට දැන් දඬු කරගෙන යනවා. ඒ කොටස අපි අමුදේ එහෙම ඉඳලා මානසික වශයෙන් ලැබිච්ච අර ජීවිත නීතිය ගන්නකොට ආහාරය එක්ක ආහාර අධිකායෙන් ආහාර නිමිත්ත එක්ක සිත කඩින් දැනිලා වේදන පිටිවිලි බාහිර පිළිවෙල යවස්ථාන සිද්ධ වෙන නිසා ඒ සමන්තේ නින්දය මානසික පීඩනය තුන්දි දෙලාදී උදකලා නිතින්ද තමන්ගේ කල්පනා වීම පුරුෂය දැනස්සාට තියෙනවා ලබන දැනස්ස ඇති මේ හිත පහළලා ඒක මට ඕනෑ වෙලාවට හම් නොවන නිසා ජීවිතයෙන් ඉස්සර දැන් මම කියන්නේ ඒක ආරම්භකලේ ලෝභය. ඒක ලෝභ දෝෂ මෝහ. මේ තුන සත්‍යතර මූලයන් කියලා කිව්වේ. එන්න අරගෙන ඉතින් අකුසලේ ඉතාලෝ ඉන්දියයි. මෝහය කියන්නේ මොකද්ද? දැන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. දැන් මේ මගේ මේ මුදිනු ඉස්සද්ද නිවන විදිහට එන්න දැන් මේ මහත්තුරු ඒ මෝහය අමෝහය කරන්නයි දැන් මේ ඉගෙන ගන්න. මේක වෙලා තියෙන්නේ මගේ සිිතේ තියෙන මානෝලයේ මේ නිමිත්තත් එක්ක සම්බන්ධ වෙලා මොන වත්තායේ ඒ හත්කන මට්ටමේ සිතුවිලි වේල පහළ වෙන එක නෙවෙයි. මේ සිතුවිලි වේල පහළ වෙන්නේ නැත්නම් මුල් කරගෙනද? ලැබෙන තැනත් මුල් කරගෙන සිතුවිලි පහළ වෙන්නේ. ඒ සිතුවිලි වලින් දුරුත් දාහ ගතියයි තයි මන්දී විරුද්ධ වෙනවා. අන්න ඒක දැක්කනම් දැනුණනම් වැටුණා නම් ඉතින් ඒකත් ඉනි විලාපයේ හොඳින් සිත අනුමතයි. අනුවයිද තේනෝ හොඳට තමන්ට වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මේ අමෝහ ගතිය කියන්නේ එනවත් එක්කම එයා යටි සිද්ධුනේ වරදලා දකින්න මොකද්ද? මේ බලාපොරොත්තු මේ ලබන දැනත් නිසා මේ ඔක්කොම අවුල. සත්‍යයෙන් කියන්නේ ලැබුණා. මා ඒක මේ ජීවිතේ නම් දාන්න මගේ ඉස්සාවකයක් කිව්ව නිගමනයක් ගන්න බෑ ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේක ලැබුණත් කරන වැඩක්. සමාජික නොලැබී නොලැබී මරණයටපත් වෙන්න පුළුවන් දෝ එහෙම ආශ්‍රය නැතු. Taman විචාරය අනිත්. බොහෝ දෙනා හරින් දැන්නේ. ආරණ. ඒක සමාජ කරේ. ඒ දැරීමේ වෙනුමද? මරණකම් මම දුක් විඳිනවා. සමහර දුක් පිටක් හම්බෙලා ඉවත් වෙන්න පුළුවන්. ඒ දෙකම ඒකටයි ගුණද. මේ මගේ අතිරේක සිටිවිල්ල දෙන්න අවශ්‍යමයක් වේ. මට දැනෙනවා ආරෝණ බව. ඒ මම මේක කරන පුළුවන් ප්‍රමාණය. හැබැයි මම විශ්වාස කරනවා. මට ලැබෙන්නේ ලැබුණා නම් ලැබුණයි කියන එක නොලැබී කියනකොට ලැබුණේ නැහැ කියන එක. මට බෑ ඒක ඉන්දියා අදින්න. ඔන්න ඔක අත්‍යවශ්‍ය නැති. එතන දෙන්නා කුසලයි. දැන් කල්පනා කරනකොට මූලික වෙන්නේ නෝබලෝසම අපතල කරනවා. ඒකාන්තයෙන් කුණිය කොට බුල්ලෙන් නෝකම. ඒක ලෝභ දෝෂ මොහවලින් කරන කර්මය විපාක දීගට ඒ අවස්ථාවේ ලෝභ දෝෂ මොහොම තියෙනවා. ඒක අභිධර්මයේ අභිධර්මයේ අභිධර්ම කියන්නේ පරිස්සම් තියෙනවා. ඒක දැන් අරුද්දලයා අරාදාන දැක්කහදී ඒක ලැබු ලැබුණු කරන වැඩක් මට ගයි කියලා. දැන් උත්තර. නිකන් ලඟට කඩාගෙන නැහැ. ඒක ඒ යුගී උපක්‍රම නේදනා මගේ බලාපොරොත්තු ගන්න ඉස්සරහට ඒක හරි අනෝමලිය. හරි අන්නත් පුළුවන් නෑ. ආන්නේ ඒ අත්තම දාන උත්සාහය බලාපොරොත්තු ගන්න එන්නලා දිනලා ඒ කාලේ ඒ ඒකේ නිගමනය කරන එක මම මේ උත්සාහය ඒකේ එයා ඒ කාලේදී ආහාරය නැතිව ඉන්න තියෙන විලාරේ මානසික වශයෙන් චිත්ත සම්පූර්ණ කරේ. සම්පූර්ණයේ ගණ්‍යන් ඉක්මන්නේ අවිනිශ්චිත පදනවා. ඒක නිසා යාගේ එන්නේ දඟලන්න දෙයක් ඒ හිතේ නැහැ. හිතේම මද්දස්තවර කරනවා ආහාරයේ දුක්ඛාව. දැන් යාගේ හම්බුනාය නහම්බුනාය කියන මේ දෙකේක පොරයක් වූ දෙලිල්ලක් නැහැ. කොම්මේ මතම මේ අපේ ජීවිත පිළිබඳව ගත්ත පරිස්සමකින් දුන්න නිගමනය. ප්‍රඥාව කාටත් තේරෙනවා. තේරෙනවා. අපි මේ අපිට අපේ නොදැක්කම නිසා මේ අනවශ්‍ය පීඩා දිනවා පීඩා විදුරු මුජ්ජලයක් නැරෙනවා නොවිදපු මුජ්ජලයක් නැරෙනවා මේ වෙනකම සාධාරණ වූ අයිතිය අපි පිළිගන්නේ මහා දුකේ නමුත් ලෝකයේ පිළිගන්න අපිට පිළිගන්න කෙනෙක් තියෙනවා කියලා දැනගත්ත පුද්ගලයාට අර මේ සත්‍යය වෙනස් කරගන්න වෙනස් කරගෙන සතුටු ජීවිතයක් ගත කරගන්න. ඒක පුළුවන් දෙයක් කියලා නම් පුළුවන් නේද? ඒක මතක් කෙරුවා. අන්න එදා තමයි යා බුදු ගුණ හරියට තේරෙන්නේ. කොයි තරම් ගුණ දෙන්න අයිතිවාසිකම් සම්බන්ධය මේ අපට දීලා තියෙන්නේ ඒ බුද්ධිමතයි ගුණය අපේ ළඟට නැපමණ ප්‍රමාණයකින් ඇතුල් වුණ කර්මත විච්ඡර සම්පූර්ණම් කරගෙනවා නම් ඒ ලෝකුරා බුදුහාමුදුරුවෝ ওই තරම් සරවිච්ඡ කෙනෙක් වෙන්නේ නැද්ද? මේක නියත නැතිලා යනවා ප්‍රත්‍යක්ෂ දර්ශනේ තුල. ඒ බුද්ධය තමයි හරියට බුදුන් වහන්සේ. ඒ බුදුන් වහන්සේ විකතයෙන් න්‍යායයි. හරියටම ඒක ඇතුලේ ඉන්නේ නේද? ස්වરૂපයක් ඒකේ. තොරද සාමාන්‍ය ආරම්භය යාදිත. දෙන්නේ කියනවලු ඉදුණලු ආදිවත්. එයාට ඉති කෞතිද්ද වෙන්නේ නැහැ. අර දැනගෙන ඒ කර්මයෙන් එල්බ ගන්න පුද්ගලයා විතර අරණ ලාභයක් ලැබෙනවා. ඒක එක්තරා ඒ විස්සා හැටියට දෙන්න කියනවා. මේ මුද්දලයා ඒ தත්ත්වය තමාගේ ජීවිතයට පැමිණෙන හැම අවස්ථාවක්. ඒ මොකක්ද? අපේක්ෂාවෙන් ලැබෙන පීඩනය අස්කර කර පීඩනයක් නැති தත්ත්වයක් අදාගෙන ඒ කාරණයට බහින හැම වෙලාවකම එයාගේ හිතේ බුද්ධ පූජාවක් තියෙනවා. ඒක නිසා මේ මතක් වෙනවා. මේ උත්සමය ලෝකාලෙ විශ්ේෂයි. මට මේක ලැබුණේ ඒක හැම අවස්ථාවකදී සීයෙන් කරන් කරන්න જાય. අන්න මේ தත්ය අපේ අපගේ ජීවිතවලට ලබා ගන්න. අපට ඒ කාරණේ ගැන. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ දැනීමේ පළල් භාවය සම්මා සම්බුද්ධ කිව්වේ මනාරයි. උන්ට සෑම දෙයක්ම අඳුනේ උන්වහන්සේ දැනගත්ත ඔය අපි සාමාන්‍ය මාත්‍රකාවටයි කොටස විතරයි යකි ගන්නේ හදා. ඕක වටා දෙතිගදීන තව හලන් විස්තරය ඒක බුදු කෙනෙකුට විතරක් සාමාන්‍ය සුද්ධෙට ඒ පිළිබඳව කතා රින්දවට. ඒ තරම් පරල විස්තරය ඔය කුංචි පටන් ගන්න තියෙනවා විශාලයි. ඒ විශාල තර්කණය නැතිවම තමන්ගේ හිතේ ඇතිවෙනා වූ භූතමය මෙන්න මේ ආකාරයෙන් මං මේ මං මේක අත්කරගන්නේ කියන සමාධි ජීවිතයේ පිළිබඳ විතරක් දැනගත්ත දැනීම ඒ ඒ මුත්‍යලිය කන්දරේ එක දැනගත්ත වගේ බුදුහාමුදුරුවෝ දැනගත්තා දැන් මේ වැඩි කැටයක් එක්කන්නේ මෙහෙම හදලා ඇදී කොහොමද මෙන්න මේකට මෙපමණ උහුන්න අන්තකයේ කඳලා තියෙනවා මේකට අන්න අසවල් රසායන එකහදලා ඒ රසායන වලට ඊනිස්නස්ය ලැබිච්චාම එක්කාසු නොවි බැරිලා තියෙනවා ඒක ස්වභාවය ඒක නිසා ඒ උෂ්ණත්වයේ වැඩිසගෙන මේ රසායනික කාසින සංගලන ඇති. ඔය දෙන්නේ රසායන එතකොට ඒ වැඩි කැටය අ නිහන් දැන් කටේ දිය කරන්න කුරංගේ අනුදේගේ අනු විසිරෝලා. උන්වහන්සේ බවන නම් උන්වහන්සේ දැනගෙන තිබුණා මේක උෂ්ණාංශකේ මෙච්චර ප්‍රමාණයෙන් ආපුවාමයි මේ ඉන්නේ. ඒ ඒ උෂ්ණාංශකේ ඉක්මවල කඳුනකොට අර නිවිතහන් එකාදිට ඇලෙන්න ගැතිය වෙන ඉතිරි. තොට විසුමන්ද පුළුවන් විසුමන් ගන්න. එක්ක කරන්න පුළුවන් ඒකේ කිසිම දෙයක්වත් නෑ තිබුණේ මොකද විද්‍යාව හොඳ ආකාර භෞතික වශයෙන් හෝ වේවා මානසික වශයෙන් හෝ වේවා මොන පැත්තෙන් හෝ වේවා විද්‍යාවේ කෙලවර ඔන්න ඔය දෙන්නේ විතර අපි තීරණය කරගන්න ඕන මෙච්චර උසස් විද්‍යාවකට අධිරේක උත්තරේ තමයි අපේ මේ ඉදන්නේ නැතම මේක අපි තරන් දුන්නා. මොකද දැන් මෙතන ගියනවා කියලා. වුණම එතකොට දැන් අපට ආරාධනාව ලැබුණේ ඒකේ සාමාන්‍ය විදිහේ රතන සූත්‍රයේ. රතන සූත්‍රයේ තියෙන අනිත මේ විස්තරයට අනිදානුකී අනුන් දැන් කරගන්නේ. විකාරාමනුවර පොරොබදාන අනුකූලව දීපාය කියලා මේ තුනක් ඇතිවෙච්ච එක හරි. මේක සිද්ධ වෙලා ඒ අනුකවුරු දුක් අධිරේ ඉඳලා ඉඳුවාම් ගම්ව පරිගහනුවරින් පරිවව. දැන් දැන් මේ ආරාධනා කරමු දැන් මුසලක් අද්ද යම් මේ කියපු තන් ලෙඩ හැදෙනවනේ ඒක යම් හේතුවක් නිසා අමනුෂ්‍ය බය තියෙනවා ඒ වෙලාව. යම් හේතුවක් නිසා බුද්ධිකයට තුනම ඒක නැති. අන්න ඔය තුනයි ඒක බලන්න. ඔය තුනටම උදාහරණ දුක පාවිච්චි කරන්නේ උන්වහන්සේ ඉස්සරහට ඉතරයි වෙන්නේ කිසිවක් උන්වහන්සේ කිසිවක් පාවිච්චි. ඉස්සරහට ඉතරයි ඒ එවැනි මට්ටමක චිත්තකත්වයක් උදා වෙනකොට මේ ලෝකේ ප්‍රබල ප්‍රබල වැඩි චිත්තක. ඒකට මේ ලෝකේ උත්තම මන්ත්‍රකත්වයයි සෑම ජනාගම ගෞරවය. ඒක නිසා බුදුහාමුදුරුවෝ රත්න සූත්‍ර දේශනාවට ඉදිරිපත් වෙන වෙලාවේ ඉදිරිපත් වූ වෙලාවේ ප්‍රමාණ විද සංයෝගා කරොක්ක වෙන මොකදන්නේ ඉතිරාගින් දන්නෝ අපට මෙතන හිතික් කරන්න දෙයක් නැහැ අපට තියෙන බලන්නේ කියන්නේ උදාර උත්මේකයේ චිත්ත වේගයෙන් පවත්වන හා ඒක අන්තිම දාඨා යන සත්ත්ව දේවේන්ද්‍රිය කියන්නේ ඒ සත්ත්ව දේවේන්ද්‍රිය කියන්නේ අතන පුස්තන් දුනාටයි විවේ. මේ මොකක්ද අද මේ දෝතර විභාගයේ කරේ? ඒ දී ඒ කොලේ කියන සාකච්ඡාව බැරි තුන තරහ ප්‍රමාණයකින් දැන් විපල්ලකට අඳුර ගන්නත් අර මුල මොකක්ද කියලා අල්ලලා එන්නේ. ඒත් අත්දැකීම් දෙන්නේ. මේ කියන්නේ බලන්න. ඒක අවසන් වෙන තමයි එන්නේ. ඒ අවසන් වුණාට පස්සේ මේ ඉන්න පිළිවෙත ඉද්ද සම්මෝහය. අධ්‍යයනය කරපු ප්‍රකාශ කරනවා. යානීද භූතානි සමාගතානි උම්මා නිවාය නිවාන්තයි අතදෙන්නේ කියනවා මේ අන්තරික අන්තිම ප්‍රකාශයේ කියන තමයි අන්තරික මේ කක්ෂයටයි යම් ධර්ම දේශ සීමාව තියෙනවා ඒ කක්ෂයටයි සීමාව ඇතුලේ යම් ධර්මයක් විවිධ ආකාරවල අකාරණ ගුණ තුනක්. ඒකට කියන්නේ භූත. භූත කියන්නේ සකස් වූ දේ. සකස් වූ දේ කොහොම ගන්නේ මේක? ඔය කියන රකායන නාමයන්ගෙන් තියෙන්නේ ඒවා කොණ්ඩම කතා කළේ භූත කියන නම් තමයි. අනිදම ඒක. මොකද මේ සත්ත්ව දෙවියන්ගේ පිළිබඳව හොඳ වැටහීමක් ඇති වෙනවා. ඒ අත්දැකීමෙන් නිර මේ අක්ෂය යම් කර්ම කර්ම සකස් වෙලා තිබිච්ච භූත කුලේ අතර යම් කර්ම මේ අනර්ථ වෙන දෙන භූත සකස් වෙලා තිබුණා අකාදකම් දේව මනුෂ්‍ය මුදින. ඒක අපේ සාමාන්‍ය තෝරන කතාවක තියෙනවා මේක අපි පූජා කරමු කියන්නේ. ඕක මේ හැමතැනම තියෙන. ඕක ගඳින්නේ දෙක කියන්න ඕනේ. අර ඒකේ රහස හොයන්න බැරි වෙලා කියපු දීපුනි ගම නැති. ඒකේ වචනවත් නෑ. තථාගතං දේව මනුෂ්‍ය කුජි. ඒක තමයි සම්පූර්ණ තේරුමදී ඒ තමයි ඒවා අතාරක කියලා කියන්නේ ඕනෑම නිසි මඟ තමන් කරවන්න පුළුවන් ශක්තිය හදාගත්ත චිත්ත මර්ධනයක් කරගත්ත සත්‍යයෙන් හැදිච්ච යම් හිතක් මේ ලෝකයක් වුණා ඒ හිතේ ස්වභාවය ඒ හිතට කියනවා තථාගත කියලා. නිති මඟ ගියාවු. නිති මඟ ගියාවු. තථාගත. යම් තේජයයිත් ඒ එසේ ගියා. තථාගත. යම් තේජයයි එසේ ගියා. යම් තේජයයි කියන්නේ නිති මඟ යයිත් මේ විද්‍යාව සකස් කරලා වූ මේ බුදුහාමුදුරන්ගේ චිත්ත ශක්තිය බලය දේව මනුස්ස භූමික උන්වහන්සේගේ ඒ චිත්ත ශක්තිය එක එක ආකාරවලට පාලනය කරමි වැඩි වුණනම් වැඩි මනුස්ස මනසගේ මේ මුතුනේ මනසකින් එක එක මට්ටම් වල රසායන සංග දැන් යම් කිසි කෙනෙකුට ආ ඔය හෙම්බිරිස්සාව හැදුනොත් එයාගේ හෙම්බිරිස්සාව හදපු විදිහ එකක් ඒකේ වර්ණයක් තවත් කෙනෙකුට සත්තම් දැක්වීම. ඒ සත්තම් නැත්ත හදන විස බීජේ එකක්. තවත් අනන්ත. ඉතින් එක එක වර්ගයේ විස බීජ තියෙනවා. ඒ ඒ විස බීජ ඕකෝටයි බලපන්. අමනුෂ්‍ය කියන්නේ දැන් රෝග බය අමනුෂ්‍ය බය දුක්. අමනුෂ්‍ය කියන්නේ මිනිසාගේ ප්‍රകෘති ස්වභාවික මිනිස්කමට අයිති ක්‍රියා මාර්ගය වෙනස් වෙලා රෞද්‍ර දුක්ඛ නපුරු අර්ථස පත්‍ය ඉති ආවන එන්නේ අපන යක්කු නෙමෙයි යක්කු දැනෙන්නේ බයි යක්කු නෙමෙයි මිනිස්සු මිනිස්සුන් තුළ අමනුෂ්‍ය තමයි මම කරන්නේ ඒ මොකක් නිසාද? මානසිකව හැදී තිබෙන විෂ බීජය. ඒකේ නරක අදහස්. ඒ අදහස් ගන්න කොහෙන්ද? ඊයේ තියෙන කාම දහස්ේ බලන්න. අන්න ඒක වාක්‍යය. ඕරහදේ වාක්‍යය. ඒ දුක් දික්කේ කියන්නේ මොකද්ද? පළවෙනි පිටික හසඳ හසු නැති ඒවා දිවෙන්නේ. ක්‍රියාවට වැටෙන්න ඒවා ශක්තිය නැතුව දිවෙන්නේ. එතකොට තුන් ආකාරයේම ලෝකේ පවතින සකස් වීම වර්ග තුනක්. දුර්භික්ෂය හදලාදී රෝග විසිකි හදලාදී මානසික වශයෙන් කාම ශක්තිය වැඩි වෙලා ඒවායෙන් ඉන්නා වේගවත් වෙලා අමෘත ගන්නවා. අන්න මේවට කියන්නේ මනු මිනි. ඒකේ තියෙන සත්‍යවල විවිධ මිනි. මනුස්ස කියලා කියන්නේ මොකද්ද? ඒවා ඒවට ඒ වාගේ ඒ කිලි සකස් වෙලා තියෙන ඒවා තුළට පුජිත උන්වහන්සේගේ චිත්ත ශක්තිය දැකිරේ හැරෙන්නේ. ඈ? පැතිරෙන්නේ. කොහෙද පැතිරෙන්නේ? ඒව අස්ත. ඒව අර මං දැන් මුලින් කිව්ලා ගොනු වෙලා විතර ලැහන්න ගන්න. දෙහිතේ එකක් ගන්න. දැන් අර නරක විදියට එක්කාස වෙලා තියෙන ශක්ති දුණු අස්තට බුදුහාමුදුරන් සිත් ශක්තිය. යම කොහොම ලැබුවා. මිනිසාගේ මානසික මට්ටමේ සකස් කරන කාම වේග ප්‍රවාහය වෙනවා. හැබැයි ඇදී නිවන් දක්වන්න නෙවෙයි. අර දැඩි වේග දෙහෙන් කරන බුද්ධාගම කිස්සක්තිය. අතු අතුන් කලේ කොහොමද? අතුන් කලේ මුල් දාකාරී කිව්ව අතුන් කොහේ? දැන් මේ හතර දෙනෙන් දෙන්නේ කියලා. අන්න දැන් මම දැනගන්නේ මොලේ මොකද්ද මේ බුදුහාමුදුරනේ කියලා කියන්නේ. ඒකම මුලින්ම දෙකතුද. ඥානීය භූතං සමාදතානි නිම්මාන් වායනි අතරිච්ච අක්කේව භූතා කුමනා භවන්තු අතෝති සක්කං ගුණ විභාගයන් කියන පද පරණ. මේ මොකද්ද ඒ වචන වල තියෙන්නේ මොකද්ද? අනේ මම කියන දේවල් මේ යක්වාගෙන ඉඳලා අනේ හිතනාරක් කරන්න වෙන බලෙල්ලේ කියව නෙවෙයි. මේක ආපෝත්තක් මේ යාදිකා කරන කතිය බුදුහාමුදුරනේ නෑ. බුදුහාමුදුරුවෝ මෙන්න මම දැන් දැන් ධර්ම කී කතාවක් තියෙන තියෙනවා මේ ඒ තුන මේ මේ කරුණ තුන ඇතිකර ඒ ඔක්කොම සම්පූර්ණව දැන් මගේ චිත්ත වේග තුල මෛත්‍රී සාගතක් සුමනාභා දුක්ඛත් තුනක් තිබෙනවා. සුමනාවන්. සම්සෙන්න සපත් වේවා. ඒ වගේම ඒ සියල්ලම මගේ මේ චිත්ත ශක්තියට යොමු වේ. යොමු වේවා කියන්නේ වෙනකම් බලන්නේ නැන්නේ. මේ උත්සමයේ කෙහිදී ආඥා කරනකොට දැන් යම් කිසි කෙනෙකුට පුළුවන් කාර්යයක් පලයන් දිහා යන්නදී දැන් මම උඹට දැන් ඉදිරිය යනවා යන්නේ කියලා. ගියනට නිමිය යවන. නිරකම් එන්නේ පුළුවන් සම්බන්ධ. ඒක බුදුහාමුදුරුවෝ දැන් මහදිසිත යොමු වෙනවන මේ කියන දේවල් වලින් දේවා කම්පණය වෙනවා. පුරාණ කුටියේ කම්පණය අසන්දේ කියන කන්නේ නැහැ. ඇති මේ දෙන්නේ කම්පණය දෙදරි දෙදරි කියලා උන්වහන්සේ හිතයි. අර චිත්ත ශක්තිය මෛත්‍රී චිත්ත ශක්තිය ඉස්සරහට පටන් ගන්නවා. ඉස්සරහට ඒක ගෑවිච්ච ගෑවිච්ච තැන ඒක සම්බන්ධ වෙච්ච වෙච්ච තැන. නරක විදිහට ගොනු වෙලා තියෙන බැලුව. ඒවා ලෙහෙන්න. මොකද මේ සත්‍ය දේවේන්ද්‍රයන් කියන්නේ මනුෂ්‍ය දුකිතා ඒ නිමියක් විවිධ ආකාරවල හටක් වෙලා තිබිච්ච ඒ භූත ප්‍රමාණ හටක් වූ දේවල් ප්‍රමාණ ආශ්‍රය ශක්ති ප්‍රමාණ ආශ්‍රය ඇතිනේ භූතිකම් අත්රෝලයෙන් යනවා විතර මේ ඔක්කොම මෙච්චර ඉක්මනට වැස්සට දෙමින් ඉක්මනට පිටා ආගමන කියන බණ හැවුවා මේ ඔක්කොම දැන් මිනිස්සු ඉක්ුක්කෙන් සතුටේට ඉක්ුක්කෙන් පිටරි කොට මේ ගුණය කොහොමද මේකයි කියන්නේ බෙදනම මේකයි සාමාන්‍ය ඒකත් එන්න කරනවා මේ හරිදකට කරනවා වගේ මේක සිතේ හදාපු දෙයක් ඒ සෑම දෙයක් ගැළපෙන පිළිවෙලට උන්වහන්සේ යනවා. ඒකයි විකාශ ගන්නා ඒ. එක එක ධනම් හදහද ඒ ඒ ගැන ඒ ඒ දේවල් වලට දෙන ප්‍රමාණය බුදු දෙනා වෙනස් වෙන ප්‍රමාණය උන්වහන්සේ ශික්ෂකක් කියනවා. ඒක නිසා සත්‍යදේන්දේ කියනවා මෙන්න මේ විදිහටයි මේ සතාගත හිත සතාගත බලය සතාගත බලය කියන්නේ නිසිමඟට දැක්කා වූ සිතක තියෙන බල. සතාගත බලය කියන්නේ නිසිමඟට දැක්කා වූ සිතක තියෙන බලය. මෙන්න මෙහෙම කරුවා. ඒක කිමි කාරකම් වෙලා දැක්කා නැතු බොහොම සොහනක් බවකට පත් වෙලා තියෙනවා. දැන් මේක මෙහෙමයි. ඒක නිසා බුද්ධං නමස්සාම වාක්‍යවතු කියලා සතරේන්ද්‍රිය කියනවා ඒ බුද්ධිය ඒ අර නැත්නම් තමක් ඇති පිටක් හදපු බුද්ධිය අනේ කවුරු කවුරුත් එක්කද ගෞරව කරන්නේ කියේ নমස්කාර කරන එක තමයි අපි ඉතලා කරන්නේ ගෞරව කරන්නේ කිව්වේ ඔන්න ඕක ගුරුත්වයේ සබඳන ගෞරව කරන්නේ ඒක ඔන්න ඕක ගුරුත්වයේ සබඳන මොකද හොඳ හිතක් හදපු මිනිහා හදපු හිතේ ප්‍රමාණය ඇදී මේ බලය තියෙනවා මේ දෙන්නාව ඔහුගේ චිත්ත ශක්තිය ප්‍රමාණය පොඩ්ඩක් කරන්න ඒක නිසා ඔක ගුරුත්වයට දෙන්න කරු ගුරුත්වයට අරගෙන අපි කාටද කොන්න ඕය සාක්ෂ ඒක නියෝජනය ඒක උත්සාහ ජීවිතත් දෙන්නේ ඊළඟට ධම්මං නමස්කාර අවධානය ධම්මං නමස්කාර කියන්නේ මොකක්ද මේ අවස්ථාවේදී තනදී නිම්මකරවලදී ධර්ම කොටු ආකාරය එක විදිහකට දැනෙන්නේ එක එක ධර්ම ක්‍රමයන් නැන්සේ දැනෙන්නේ ආ දැන් අපෙන් මුලික දානවා මෙතෙන් දැනෙන්නේ දානවා මෙතන ඔතරට ගන්න වගේ ඒ ඒ තැන දැනගෙන නිමි ධර්මයෙන් මාස්වා ඉන්දායේ ධර්මවලට අපි නමස්කාර කරන්නේ දැන් හද්ද ඒ ධර්ම වෘත්තිය තමයි අපේ ජීවිත රැකවරණයට අපේ ජීවිත සියෙන් ගොඩකීමට මේ ධර්ම ගුණ කීමේ ශක්තිය වෙනවා ඒකයි අපි ගෞරවයෙන් පිළිගන්න සංඝ නමස්කාර කරන්නේ. ඒ සංඝ කියන්නේ ඒ වගේ කොහොම ධර්ම තිබුණා නිසි තැනට නිසි විදියට ගොනු කිරීම. කොහොමද ධර්මෙන් ගන්න? ඒ තැනට නිසි විදිය. ගල්පරේක තමයි සංඝ කියන්නේ. ගොනු කිරීම. සංඝ ධර්ම ගොනු කිරීමේ අත්‍ය ක්‍රියාව තමයි සංඝ නම ගන්න. සංඝයා වහන්සේලාගේ හොඳ ධර්ම හොඳ ධර්ම නිති තැනට ගොනු කරනු ජීවිතයේ ගෙන යන අය සංඝයා වහන්සේලාගේ ඒ ගොනු කිරීම මෙතන විශේෂයි ඒක නිසා සංගන්නමස්සාමි ස්වස්තිනෝති කිව්වා ඊට පෙරේම මේ මොකද මේ ස්වස්තිනෝති කියන්නේ අනේ මේවා කොහොමද වෙලා ගියේ මේ සිද්ධ වෙන යහපතම සිද්ධ වෙනවා. මොකද නිසි මඟට හැම හැම දෙයක්. රෝගීන් නිරෝගී වුණා. දුර්භික්ෂේ නැති වුණා. ආ ඒ වගේම මිනිස්සුන් නිතිවිච්ච කරදාන අපි බලමු. උතුරු පළාතට අපි කියමු කරමු. අමනුෂ්‍ය බය ඇති. එනේ දුර්භික්ෂ බය තියෙනවා. ඒ රෝග බය තියෙනවා. ඒක පුංචි විසාරම අනුරක් වෙනවා. අමනුෂ්‍ය බය. හැම වෙලේම ළඟ ඉන්නවා. අපි වෙන්නේ. ඒ වගේ ආහාර ගන්න පිළිවෙල. රටේ තිබුණ දෙන්නේ. මේ දුකට. මේ විවිධම දය තියෙන තැන ඒ ඒ ලබ්මේ සංකේතයක් කරන්නේ සාක්ෂියක්. මේ ඔක්කොම විතරමනු තියලා. අනේ කවුරු කාන්තන යහි වහින්න පටන් ගත්තා. ගත්තලින් දිවි ගේවපු දුනක් හිංසාවෙන් සුදුන්නේ නැති වෙනවා. අත්ත දේවේන්ද්‍රේ රණු වෙනවා. උගලන් අනේ කොහොමද මේවා වස්තුවතු යහපතක් නෙවෙයි. ඒ රණු වෙනවා. අපිට කියන්නේ මේ අපිට පුළුවන් වන්දිනේ. එනි උන්වහන්සේ එතන අනුමෝදන් වුණා. අනිත් දිව්‍ය රාජින්ද අනුමෝදන් දෙන්න මේ කාරණේ දැක්කම එක හිතක් ඇතුලේ තියෙන මෛත්‍රී පිටකින් දෙන්න. ශක්තියකින් මේ ලෝකේ සමස්ත දුලක්කයි. අපි ඒකට සතුටින් එතකොට අපට මේ මෛත්‍රී හිතට හිතාගන්නේ ආස්වාද ලැබෙනවා. ලෝකේ හොඳ වෙන දෙයකට සත් වෙනේකට. ඒක අර මෛත්‍රී හැදෙන්නේ කොහොමද? ඒකයි සත්‍යදේන්ද්‍රින් කිව්වේ. සත්‍යයෙන් අපි දන්නේ මේ මහත්මයා මේ මහත්මයා මේ වැටෙන්නේ මොකද කරන්නේ? සත්පුදේදී එදා රතන සූත්‍රයේ දේශනා කරන අවස්ථාවේ සුවක් කිව්වොත් ඒක කියන්නේ දැන් හත් දවස් ගත කරන්නේ සිල්ලු කෙරුණා විශේෂයෙන් මහත්ද සෑම දැනටම දැන් සිල්ල වේවා කිය මේ ආසන ඉන්නේ මේ දවල් නෑ සෑග මුල්ල දෙලයන් සෑග අනුමත කරපු දේවල් අපි ලෝකෙ උත්තර අනුමත කරන කියන එදා සතන දුක්ඛ දේශයෙන් පස්සේ මේකට කැම කියන්නේ. මේක අනුමෝදන් දෙන්නේ කොහෙන්ද මේ? සම්මානය කරන්නේ. මාත්‍යකගේ මුළු දවසම හත් දවස්. ඒ විවාහයේ හැකියාවේ දේශනා. ඒ කියන්නේ අත්කාරය දේශනා කරන ගෝය අපිට පිළිගන්නේ. මේ තරම් හත්වක් තියෙනවා කියන්නේ සතන කුල්පදේශනා සූත්‍රයේ හත්වාරයක් වවසන අනුරාමයන් දුන්න කිරිතමියන්ගේ ආන්ලයින්ගේ කොමුලයි ඒවතු සුදුකාමත් නේලා දැන් ගියව රුත්තේ අපි මේ කොමදාන මේ මාස්තුකාරය ඇත්තේ අපි පසු දැනෙන්නේ මේ උද්දේශය හැබැයි අපි උත්සාහ සාර්ථකයි මේ අවුරුද්දේ මේ වැඩේ කරනකොට කන්ටෙන්ට් එකට ඒ අතීත පිළිම් වල හැමදිනාය ස්වරූපයෙන් ගන්න. යන්නේ මාත්‍යයේ මේ කතා කරේ අපි මේක දැන සම්ප්‍රදාය කරගන්න ඕන දෙවියන් සමය දීදී හැම වුද්දම සිංහම් තමයි පටන් ගන්න මේ විදිහට අපි ඒක මේ කපිනා පූජාව කුණ සම්හාරයක් සැකරන වෙලාවට කියන්නේ ප්‍රේමාන්තයෙන් රත්නස්සේ සිල් දීරාත්මිය සීල දේවා කියන ප්‍රාර්ථනා කරනවා. මොකද අන්තිම අහස වැඩක් වුණා. ඉතාමවත්. මේ අරියවතන සූත්‍රයේ එක්තරා රහතක් විස්තරෝ කියන දැන් ප්‍රවාහයක් තුනක් කියලා. අන්නේ මම දෙන්නේ කොච්චරම මදි. තවත් එකක් තවත් එකක් අර පුංචි දරුවා අම්මට කියන අම්මේ පොඩ්ඩක් ඉන්න පුතා පොඩ්ඩක් ඉන්න කියන යාගේ ධර්මයේත් එක්ක මෙයාගේ එයාගේ මේ ඇතිවීම අනිදානික අනිදානිකත් මොකද අපි ජීවත් කරන නිසා ඒකට ඔන්න ඔය ආකාරයෙන් අදිට දැනෙන්න ඕනේ සමාජ තුරුදකින් ඒ කාර්යයේ පිළිබඳව අද්විතයි මුලයි දැන් දෙකයි දෙකක් කියලා කියන්නේ ඊළඟට අපි කියමු දැන් හැකෙන් ඒවත් විතර. දැන් මේ කාර්ය පිළිබඳේ කාරණෙන් පිටරටම කාලස්ථා ගත්තා වූ කර්ම වලින් විශේෂම දෙයක් වුණා අර තමයි චිත්ත ශක්තියේ අර චිත්ත චිත්ත තුළ වගේ නම් අපේක්ෂා ඉතින් අර දක්කන අපි නැති කරලා නැති කිරීමට යකේක්ෂා උරුල් වීම යමී අදහස් මන් කිව්වා ඒක ධර්මස් නේද අපි නිශ්චිත ලෝකිකයි මන් ඉන්නේ කිසිම දෙයක් මෙහෙම කොන්නේ නැහැ ඉතින් දැන් ඒක උදාහරණයක් විදිහට වෙන තරම් මම උත්සාහ ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට මැනික් පතලා මැනික් කාර්යාලයේ පුච්චලා මම මැනික් ගන්නවමයි කියලා තේරෙන්නේ නැහැ අම්මෙන් කරා තමයි හම්බුනේ කියලා තමයි හම්බුනේ මේ මැලික් පත මේ ආරණ්‍ය වෙන මේ යෝග ජීවිතය හම්බුනේ කියනවා නැත්නම් බයිනට කයින්ම හිත තියාගන්න අන්න එතෙන් ඉතිරින්නේ මොකන්ද බුදුහාමුදුරු මහා ආස්කම් පාමුයි පිළිද යෝගයක් නැහැ ඒ විදිහට විචාරම සමහර විට ඒකයන් පාරේ බැලුකින්නට පස්සේ ගන්න මිනිහු හිතන්නේ පුළුවන් අරක බස්ලටි කියන කුකුර හැරියලින් නේද දැන් හිතන විදිහට තේන්නේ අර මුදුව මූල දැක්කා දෙන්නේ. මට කිමුණා තරමද සම්ඥාත් ඉන්නවටනේ කන්නගත් එක හරියට දෙන්නේ. සොල්ලෝ කියලා. අන්නේක ඒ ධාර්මණය කරගන්න. අද මේ සාකච්ඡාව තුළින් සිත්වල ඇතුල් කරගත්තා වූ ධර්මෝලි ජීවිතවලට ඉන්නවා කියන්නේ. ලෝකපාල සාසන පාලකේ කර්මයක සම්මිය පල්ලෝගේ මෞඛ්‍යාදී යාත් වාක්‍යයන් දුකින් දුරට මේ කුණ්‍යමේ බලයේ ආන්තේ කියන කුතිමා ලබන්නා අමා මහ නිවන් දිහේ සේවා කරලා ඉන්දස්තන්ති අසුරතේ ඔක්තෝබර් 19 වෙනි සත්‍ය පින්කම් දෙවන දිනේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉම්මා දේවා සත්‍ය මනුෂ්‍යාවේ ඒකට සතන සූත්‍රයේ දේශනා කළා ඥානීය දීපාන් කතාගතන් දේව මනුෂ්‍යයන් සම්බිව භූත සුමනා භවන්තු අපේ සත්‍යත් උනන්තු පහට මේ දෙකොලේ ආඥාව බුදුහමගේ පණවන්නේ බුද්ධියේ ආඥා. ධර්මහත්ය අවිරේදී. ප්‍රතිජාලි. මේ දෙකේම කියන එකම ක්‍රියාව තුයි. එකක් බුදුහමගේ බලයෙන් කරපු අනිත් එක කරගන්න තැන කරුණු විපත්. සතර සූත්‍රයේ කරේ බුදුහාමුදුරු බලේ. බලේ කියන්නේ උන්වහන්සේගේ බලය. ඒවා එහෙම ධම්ම සත්‍ය සිතුන්නේ පෙරලා ගන්න හැටි කියනවා පෙරලෙන්නේ මේ ගුණ එක්කද බුදුහාමුදුරුවනේ මේ සම්බන්ධකම මේ ක්‍රියාව කිසිවක් පුද්ගලෙක් එක්ක ඒ සත්‍ය ලෝකයේ ජීව ලෝකයේ මේ සියල්ල අද මූල ධර්මයේ මූල ධර්මයේ උන්වහන්සේගේ කතා. ඒකට මූල ධර්ම කියන එක තමයි පරමාර්ථ ධර්ම, අභිධර්ම කියලා තමයි. ඒ ලෝකේ සෑම දෙයක්ම සකස් වෙන්නේ මූලයෙන් මූල ධර්ම සත්‍යය. අපි ඉති කියන පරමාණු. ධාම්සුක රූපකලා. පරමාණු වල තියෙන ශක්තිය භාවයේ දෙකේ ආකාර වලයි ඒකේ ශක්තිය ඇත්තේ. ඒ වගේ ශක්තිය වැඩි වෙච්ච කර්මතේ විෂම වෙනවා. අනිත්‍ය ධර්ම කියනවා. දුබලන මධ්‍යස්ථ ධර්මත සෞම්‍ය. අනිත්‍ය ධර්ම. දුබලන කියන්නේ ඒක ආයන පක්ෂයට නැතිනවා. ඒ ඒකේ සරස්ම බලයෙන් මධ්‍යස්ථ තත්ත්වයේ පස්ස. නැතිවෙන්නේ කියන්නේ අරමුණ වෙන්නේ නැති හරි. මොන මොන ධර්ම තමයි. උදාහරණ කතා කරන්නේ. යන්නේ භූතයන් තමයි. සමාගතයන් කියන්නේ යන් ධර්ම මේ සකස් වී එක්තරා එක්තරා ඒ මොකක්ද ඒක දැන් අරගෙන ඉස්සරහ යන්න අම සතාන් පොඩි හදපරි පොඩි ජාගේ ඒක ශක්ති ජනක දේව විනාශදායක දේ හැදිලා තියෙන්නේ අර අරමානුෂික එක එක වර්ධනයේ ශක්ති එක්කාසු ඉච්ඡා ඒකේ විශේෂ අනුසක් මේ සමාධි මේ සත්‍යය කියන්නේ අර පීඩාවකට මේ සකස් වීම සඳහා ක්‍රියාකරන ශක්ති හදීමට යම් පරමාණු වර්ග එක්කාසු වෙලා ඒ ශක්තිය හදුවනම් ඒ ශක්තිය හැබැයි එක්කාසු වෙච්ච දේවල් එක්ක තමයි හිත දැන් සම්බන්ධ කරනවා මම ඒවට එක්කයි මම මේ ක්‍රියා කරන්නේ පොතෝතයි දැන් තියෙන්නේ ඉන්නේ නූල දහස් නූල්කේ හැදිච්චේවා සමන් වහන්සේගේ චිත්ත ශක්තිය ඒවා දෙහෙන පිළිවෙලට දෙහෙන සම්පූර්ණ විදියට සකස් වීමට උන්වහන්සේ සිත්හත්යේ ඉදිරිපත් කිරීමට දක්ෂ හැඟීම මේ ධර්මයට ඇතුළත් වෙලා තියෙනවා මේ මොකද්ද කොහේ කියලා දැනගන්න. ඒක දැන් දැන් ඒක දෙතුලක් අපි සමහර මන්ත්‍රකාරයෝ විද්‍යා දැන් නැතුවට අපි ගන්න කාර්ය අපිට මතක විද්‍යා මේ පිටිනැති මිනිහා පොළොවට අත ගහලා අන්තිරේ විකල්පයක් ගන්නවා පාන්තර පුරාල ඇවිදින තුන දාගෙන ඇවිදින බින්දට මෙහෙකල් දැන් මේ උගල ඇතුල් වෙලා ඒක ඇතුලේ කියලා බලන්න ඒ මොකක්ද මන්තරේ මේ අවස්ථා අර රක්තිය ස්වභාවය මසුකොන්න ඉන්ද්‍රයේදී වෙකත්ති මර්ධනය කළා. එයාගේ අර මේ ශබ්ද ශක්තිය ඒවා ගොනු කරලා තිබිට බුදුහාමුදුරේ ඒ වෙලාවෙමයි අර කවුරුහරි ගොනු කරපු එකක් ඒ ගොනු කිරීම සිතේ ඉඳලා ඒක දැන් මේ ආදත්තේ ඒ භෞතික සත්‍යය ඒ ආකාරයෙන් මේ දුරු වෙනස්කම් සිද්ධ වෙන්නේ අතන පස්සදම පස්සදම තමයි බුදුහාමුදුරුවෝ අයි ජීවිතය ඇතුලේ ගැඹුරු පවතිනා වූ විෂම ශක්තිය විෂම ශක්තිය ලෙහන්න නැත්තම් ඒ ශක්තිය නැතිකර අර පස්සදම හමුුනේ මොන විදිහේ தත්ත්වයකට අනුමේය ගතියද දෙවෙනිව ගතියද තුන්වෙනිව ගතියද කියන එක තමයි එතෙන්දී බුදුහාමුදුරු ඒ පස්වක මාර්ගය කියලා ඒ කියන්නේ මොකක්ද අර නරක සිත් පහල කිරීම යම් තරම තිබුණා නම් විෂම රූප කලාපයන්ගේ ඇදිච්ච රස ධාතු ඒවා දෙහෙල දැනට ඔවුන් දීති. සංවිධානය කිරීමට මෙතන අනුශාසනාව ඉදිරිපත් කළා. කාම දුකල්ලිකාන් යෝගයෙන් ඉස්සෙල්ල අයින් වෙන්න අත්ත කිලමතාන් යෝගයෙන් ඊළඟට අයින් වෙන්න. ඒ කියන්නේ ඇලෙන්න එපා ගැටෙන්න එපා නිකන් කියන්න. දැන් මේ මානසික පෞද්ගලිකයේ සාවත් එන්නේ මේ පිළිස අපේ එක්කෙන්ද හිත ගන්නයි. ඒ ඇලෙන්න ගැටෙන්න එපා කිව්වා. ඒ කිව්වේ ඉස්සෙල්ලා මා මූලික පියවර සකස් කරන්න. මූලික ඇලේ සංවිධානයේ අදිතාලම හදන්න. එතකොට අතනේ වදාලා පවස්තිතේද පන භගවත ධම්ම චත්තේ එතකොට මේ අවසානයේදී බුදුහාමුදුරුවෝ කතා කරනවා. භගවත භගවත කියනවා බුදුහාමුදුරුවන්ගේ නම ඇටිව සරුවා. භගවත කිව්වේ මොකද? ජීවිතය සුද්ධ කිරීම සඳහා අනාගතවන්ට විනාශ කරන්න නැති කරන්න තිබිච්ච යම් ධර්ම තිබුණා ඒ සියල් බග්න කරපු අන්තිවාසිකමක් ඇති බග්න කරපු සත්‍යය ඇති හිතකින් මේ තවත් හිතකට අම්ම ඒ දැනීම එන්න දෙන්න පුළුවන් දැන් වයර් කමිට කරන්නේ දැන් උන්වහන්සේ වඩා ඒ සුද්ධ වූ සිත තවත් සුන්දරික කිලුට හිතක් සුද්ධ කරන්න යන්න මේ මොන කීයද මේ සම්බන්ධයෙන් ඉඳලා එතකොට කිසි කෙනෙක් දැකලා ඉන්නවා හරියට පිළිසිඳු වතුරකින් කිලුට යන හොදන් හදන්න